අනිත් කාරණාව සාමින්හස මේ අපිට මියගිය කෙනෙක් වෙනුවෙන් අපි මෛත්‍රියක් වතුරවනකොට ඒ අයට කොහොමද ඒක බලපෑම සිද්ධ වෙන්නේ සාමින්හස ඇත්තටම දැන් ඕකෙදි අවස්ථා දෙකක් තියෙනවා මෛත්‍රී ධානය ඉපදවීම සහ මෙත් සිත පැවැත්වීම. මෙත් සිත පවත්වන්න කිසිදු ගැටලුවක් නැහැ. ජීවත්වද ඉන්නේ, මිය ගිහින්ද ඉන්නේ කියන එක ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මැරිච්ච කෙනාටත් සුවයක් ඇති වෙන්න ඕන යහපතක් වෙන්න ඕන දුගතියක ඉන්නවා නම් ඒ දුක් දුරු වෙන්නට ඕන සුගතියක ඉන්නවා නම් සුවපත් වෙන්න ඕන සසර සුවපත්ව පවත්වන්න පුළුවන් වෙන්න ඕන සුවසේ නිවන් දකින්න පුළුවන් වෙන්න ඕන කියලා ඒ වෙනුවෙන් Tamanට කළ හැකි දේ පිනක් දහමක් කරලා අනුමෝදන් කිරීම හෝ අර විදිහේ මෙත් සිත පැවැත්වීම හෝ කරන්න පුළුවන් හැබැයි මෛත්‍රී ධානයක් උපදවන තැනට මනස පුහුණු කරනවා නම් එතනදී උපදෙස් දෙනවා ජීවත්ව ඉන්න කෙනෙක් සම්බන්ධව පමණයි ඒ ධාන මට්ටමට මෙත්සිත අවදි කරන්න පුළුවන්. ඒ ඒ ආරම්මණය ජීවත්ව ඉන්න සජීවී කෙනෙක් වෙන්නට ඕන. එහෙම නැත්නම් අර ධානය දක්වා මෙත්තාව දියුණු කරන්න පහසු නැහැ. එනිසා මෙත්තාව සමත භාවනාවක් හැටියට ධානා මට්ටම දක්වා ගෙනියනකොට ඒකට වෙනම නීති, ඒ කියන්නේ රීති පද්ධතියක් තියෙනවා. මෙන්න මෙහෙම වෙන්නේ. එතකොට ඒ ඒ ඒ ධානා මට්ටමට යනකොට විරුද්ධ ලිංගිකයින් අරමුණු කරගෙන මෙත් වඩන්න ගන්නෙ නෑ. ස්ත්‍රියක් නම් පුරුෂයෙක්ව ගන්නෙ නෑ. පුරුෂයෙක් නම් ස්ත්‍රියක්ව ගන්න. අපිට මෙත් සිත පවත්වනකොට ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නයක් නෑ කාටත් මෙත් සිත පැවැත්විය යුතුයි. හැබැයි ඒක අර මේ සමත භාවනාවක් හැටියට ධාන දක්වා ගෙනියනකොට අර වගේ විරුද්ධ ලිංගිකයින් ගන්නෙ නෑ මොකද ඒකෙන් වෙන ගැටලු මතුවෙන්න පුළුවන් නිසා. එහෙමයි. අන්න ඒ වගේ අමතර ගැටලුවක් තියෙනවා මියගිය පුද්ගලයා ගැන මෙත්සිත පවත්වන්න බාධාවක් නෑ. හැබැයි ධාන මට්ටමට මනස පුහුණු කරන කෙනෙක් ඒ ධානවලට යන්න පුහුණු කරද්දී ජීවත්ව ඉන්න කෙනෙක් තමයි අරමුණ හැටියට ගන්න මෙත්සිතට. මියගිය කෙනෙක් හරියන්නේ නෑ. කොහොමත් නරින් පැහැදිලි. එතනදී තියෙන්නේ යම්කිසි තාක්ෂණික කාරණයක්. එතන තියෙන්නේ මෙත්සිත පැවැත්මේ ප්‍රශ්නේ නෙමෙයි එතන තියෙන්නේ. පැහැදිලි ස්වාමින් වහන්සේ බොහොමත් නරින් තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි.